ගයා පුණ්‍ය භූමිය කියන්නේ හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත් වෙන අවිදහිත තැන. ඉසිපතන මිගදාය කියන්නේ හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව කරන්නේ ඒ භූමියේ එතනම වැඩ ඉඳෙමින්. ඊළඟට ජේතවනේ කියන්නේ හැම බුදු කෙනෙක්ම වැඩිම කාලයක් වැඩ ඉන ආරාමේ පිහිටන තැන. සංකස්ස පුණ්‍ය භූමිය කියන්නේ හැම බුදු කෙනෙක්ම දෙව්ලොවින් මනුලොවට අභිධර්ම දේශනාව කරලා රන් ඉනිමගක් මවාගෙන අහසින් වැඩම කළ දක්ෂින සිරිපතුල තබන තැන. ඒවා වෙනස් වෙන්නේ නැති භූමි. බුදුරජාණන් වහන්සේ පෙර බුදවරු ප්‍රථම ධර්ම දේශනාව පවත්වපු අවිදහිත භූමියට ගිහිල්ලා මේ පස් දෙනා එකතු කරගෙන ගිහිල්ලා උන්වහන්සේ වැඩ සිටියා අද වගේ ඇසල පුන් පොහෝ දවසක. එදා ඇසල සඳ අහසේ නැගගෙන එනකොට මේ පස් දෙනාම බුදුරජාණන් වහන්සේ වටේට බණහන්න වාඩි වුණා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධම්මචක්ක දේශනාව කියන්නේ අවිදහිත දේශනාවක්. හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කරන්නේ ධම්මචක්ක දේශනාවෙන් තමයි ප්‍රථම ධර්ම දේශනාව ලෝකයට විවර කරන්නේ මේ දේශනාව දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ සූදානම් වෙනකොට manuss ලෝකෙන් බණ ඇහුවේ කී දෙනයිද? පස් දෙනයි. හැබැයි බෝමාටු දෙවියන්ගේ පටන් ප්‍රීතිගෝසා කරමින් දෙවියන් පිරිලා ඉතිරිලා ගියා. අන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කයේ දේශනා කරන්න සූදානම් වෙනවා. අන්න ඉසිපතන මිගදායේ බුදුරජාණන් වහන්සේ දහම් ගඟ විවර කරනවා. අපිත්‍යම් බණහන්න අපිත්‍යම් බණහන්න කියලා අකනිටා බඹලව දක්වාම දෙවියන් ප්‍රීතිගෝසා කරමින් දස දහසක් ලෝක ධාතු වලින් දෙවියන් අහසේ පිරිලා ඉතිරිලා ගියා. මේ දෙව් මිනිස්සුන් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දහම් ගඟ ලෝකයට විවර කරී අද වගේ ඇසල පුන් පොහෝ දවසක ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසීවිතබ්බා යෝචායන් කාමේසු කාමසුකල්ලි කානු යෝගෝ මේ විදිහට බුදු මුවින් ධම්මචක්ක දේශනාව දේශනා කිරීමත් සමගම ධර්ම රත්නයේ ලෝකයට පහළ වුණා අද වගේ ඇසල පුන් පොහෝ දවසක මේ දේශනාව දේශනා කළ අවසන් වෙනකොට කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයටපත් වුණා බුදුරජාණන් වහන්සේ ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබා දීමත් සමගම මේ බුද්ධ ශාසනයේ සංඝ රත්නේ පහළ වුණේ අද වගේ ඇසලපුන් පොහෝ දවසක. එහෙමනම් ඇසලපුන් පොහෝ දවස කියන්නේ තුනුරුවන් සම්පූර්ණ වෙච්ච පුන් පොහෝ දවස. පින්වතුනි ඒ විතරක් නෙමෙයි ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ රුවන්වැලි මහා සෑය තමයි අද ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥ ධාතුන් වහන්සේලාගෙන් විශාලම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්න චෛත්‍යය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුදු සිරුරේ ඉතිරි වෙච්ච ਸਰවඥ ධාතුන් වහන්සේලාගෙන් අටෙන් එකක් එක් ඩෝනයක් වැඩ ඉන්න රුවන්වැලි මහා සෑය චෛත්‍ය තුල මේ රුවන්වැලි මහා සෑයට මංගල උළු තිබ්බේ අද වගේ ඇසල පුන් පොහෝ දවසක තමයි රුවන්වැලි මහා සෑය ඉදි කරන්න මංගල උළු තියපු දවස. රුවන්වැලි මහා සෑය බඳින්න පේශාවලුළු තුන ඉදි කරන්න ගඩොල් දස කෝටියක් වැය වුණා. ගඩොල් දස කෝටියකින් රුවන්වැලි මහා සෑය පේශාවලුළු තුන ඉදි කරලා පහෝදා බලනකොට ගඩොල් දස කෝටියම පොළොවට ගිලා බැහැ. රජ්ජුරුව දෙවනි වතාවෙත් එතන ඉඳන් ආයෙමත් පේශාවලුළු තුන ඉදි කරා. පහෝදා බලනකොට ඒ පේශාවලලු තුනත් ගිලා බැහැලා. මේ විදිහට එක්වරක් දෙවරක් නෙමෙයි නම වතාවක් පේශාවලලු තුන පොළොවට ගිලා බැස්සෙව්වා. රහතන් වහන්සේලා 이르දි බලයෙන් චෛත්‍ය අත්තිවාරම ශක්තිමත් කරන්න පේශාවලලු තුන නම වතාවක් පොළොවට ගිලා බැස්සෙව්වා. ගඩොල් 90 කෝටි එක අත්තිවාරමක් මත තමයි අද මේ චෛත්‍ය ඉදි වෙලා තියෙන්නේ. පින්වතුනි රුවන්වැලි මහා සෑයේ ඩ්‍රෝනයක් ਸਰවඥ ධාතු තැන්පත් උනේ අද වගේ ඇසල පුන් පොහෝ දවසක උත්‍රසල කියන නැගති. පින්වතුනි එදා දුටු ගැමුණු රජ්ජුරුව නාග ලෝකයේ තිබ්බ රාමගාම නගරේ කෝලිය රජ්ජුරුවන්ට ලැබිච්ච ධාතු ඩ්‍රෝනේ නාග ලෝකේ තිබිලා සෝනුත්තර කියන 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නාග ලෝකෙන් අරගෙන ආපු මේ ධාතු කරඬුව එදා අද වගේ ඇසල පොයි දවසක දුටු ගැමුණු රජුරෝ හිස මත තියාගෙන බුදු ගුණ සිහි කරගෙන පෙරහැරින් ඇවිල්ලා ධාතු ගර්භයට ඇතුල් වෙලා බුද්ධ අදිෂ්ඨානෙ සිහි කරනකොටම රජුරුවන්ගේ හිසෙන් කරඬුව අහසට පැන නැගලා අහසේ කරඬුව විවෘත වෙලා ඩ්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසේ බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පෑමක් සිදු වුණා අද වගේ ඇසල පුන් පොහෝ දවසක පිළියතුනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන පහක් තියෙනවා. පස්වෙනි අධිෂ්ඨානේ තමයි පිරිණිවන් පාන්න පෙර කළ ਸਰවඥ ධාතු ඩ්‍රෝණයක් රුවන්වැලි මහා සෑයි දුටුගැමුණු රජුරෝ තැන්පත් කරන වෙලාවේ කරඬුව අහසට පැන නැගලා ධාතු ඩ්‍රෝණීන් බුදුරුවක් අහසේ මැමිලා බුදු කෙනෙකුට පමනක් කළ හැකි යමා මහ පෙළහර පෑමක් අහසේ සිදු වේවා කියන අදිෂ්ඨානෙ සිදු කරා. එහෙමනම් පින්වතුනි අද වගේ ඇසලපුන් පොහෝ දවසකයි රුවන්වැලි මහා සෑය ඩ්‍රෝණයක් ਸਰවඥ ධාතු තැන්පත් උනේ. එදා අහසට පැන නැගලා යමා මහ පෙළහර පාමින් ධාතුන් වහන්සේලා ධාතු ගර්භේ පිරිනිවන් පාපු ඉරියව්වෙන් උතුරට හිසලා සිංහ සෙයියා සංඥාවෙන් සැතපිච්ච විදිහටම ධාතු ගර්භයේ ධාතු ඩ්‍රෝණේම වැඩ සිටි අද වගේ ඇසල පුන් පොහෝ දවසක. එහෙමනම් පින්වතුනි ඇසල පොය කියන්නේ බොහොම පූජනීය පුන් පොහෝ දවසක්. ඉතින් ධර්ම දේශනාව ආරම්භයේදීත් සිහිපත් කරා වගේ ලබන අගෝස්තු මාසේ 17 වෙනි සෙනසුරාදා අපේ රුවන්වැලි මහා සෑයේ බොහෝම ලස්සන පූජනීය පින්කමක් සිදු කරනවා. කෝටි ගාණක් සුවඳ මල් වලින් චෛත්‍යයට පූජාවන් සිදු කරන අහසේ සිට ගෝණින් චෛත්‍යයට මල් ඉසිමින් චෛත්‍යයට පූජාවන් සිදු කරනවා. අටවිසි බුද්ධ ප්‍රතිමා චෛත්‍ය වටා තැන්පත් කරලා කප්පුක් පලන්දලා නෙළුම් මල් පුරෝපු කල 1000ක් චෛත්‍ය වටා තැන්පත් කරමින් චෛත්‍ය වන්දනා කරලා පැය 4ක් තිස්සේ එක දිගට චෛත්‍ය වර්ණා ධර්ම දේශනාවක් චෛත්‍ය මළුවේ සිදු කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමත් සමග ධාතු පරිනිර්වාණය දක්වා දීර්ඝ මේ ඉතිහාස කතාවේදා රුවන්වැලි මහා සෑ පින්කමේදී අපි සිදු කරනවා. එහෙමනම් සිරස රූපාහිනිය හරහා මේ ධර්මයේ ශ්‍රවණය කරන සදහැවත් ඔබ හැම දිනාටම අපි ආරාධනා කරනවා. සුදු බුදු වතින් සැරසිලා අගෝස්තු 17 වෙනි සෙනසුරාදා රුවන්වැලි මහා සෑ පුණ්‍ය භූමියට හවස 4ට පැමිණෙන්න කියන ආරාධනයත් අපි සිදු කරන ගමන් එහෙමනම් පින්වතුනි අද මේ ඇසල පුන් පොහෝ දවසේ පූජනීයත්වයේ වටිනාකම ගැනයි අද අපි මේ ධර්මයේ ශ්‍රවණය කරේ. එහෙමනම් මේ ලෝකයට තුනුරුවන් පහළ වෙච්ච බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ලෝකයට පහළ වෙලා තුනුරුවන් සම්පූර්ණ වෙච්ච ඇසල පුන් පොහෝ දවසේ මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අපි රැස් කරගත්ත සියලු පිනෙන් ඔබටත් මටත් අප සියලු දෙනාටමත් උතුම් වූ ධර්මාවබෝධයේ පිණසම මේ සියලු පින උපකාර වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගන්න. ඒ වගේම අපි රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි අසීසුර වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහ වහා සසර දුකින් අත මිදේවා කියලා සාදුකාර පිංගතුනි අද වගේ ඇසලපුන් පොහෝ දවසකයි සාදුකාරයේ ලෝකයට පැතිරුණේ එදා ධම්මචක්ක දේශනාව දේශනා කළ අවසන් වෙනකොට බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙවියන් මහා හඬින් සාදුකාර දුන්නා. අප්පතිවත්තියන් ශ්‍රමණේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා කේනචිවාලෝකස්මි. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ පැවැත්තුවා මේ දේශනාව මේ ලෝකේ වෙන කිසිම ශ්‍රමණේකට බ්‍රාහ්මණේකට වෙන කිසි කෙනෙකුට කරන්න බෑ. බුදු කෙනෙක්ම පවත්වන ධම්මචක්කේ පැවැත්තුවා කියලා ප්‍රීති ഘോഷා කරා. එක හඬට බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා සාදුකාරී පැතිරිච්ච ඇසලපුන් පොහෝ දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ පිණින් ඔබටත් අපි සියලු දෙනාටමත් මේ පරිලෝකයේ සියලු ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙලා සසර දුකින් අත මිදේවා කියලා සාදුකාර දෙන්න. එහෙමනම් ඔබ හැම දිනාටමත් සිරස ටීවී නාලිකාවේ මේ නාලිකා ප්‍රධානීතුමන් ඒ වගේම මේ නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂතුමන් සනත් නන්දන මහතා ඇතුළු මේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් උතුම් ධර්මාබෝධයේ පිණිසම මේ සියලු පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ධර්මදේශනාවේ උභහන්සේගේ අරමුණ සහ ලෝතුරා බුදු පියාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් උන්වහන්සේ පෙරම්පුරා ලැබූ අරමුණ තමයි අප ඒ ධර්මයේ නිසි මග ගමන් කරමින් ඒ ධර්මය අවබෝධ කර ගැනීම මෙතන දහස් සංඛ්‍යාත පිරිසක් සිටිනවා. මෙයාගේ හිතින් හිතන්න අද උන්වහන්සේගේ දේශනාවෙන් අපි මොනවද ඉගෙන ගත්තේ? මම අද ඉගෙන ගත්තා අවිධහිත කාරණා කියන්නේ මොනවද කියලා අපේ හාමුදුරුවනේ. ඔබත් හිතන්න සලුමිනිසෑය කියන්නේ මොකක්ද? සිලුමිනිසෑය කියන්නේ මොකක්ද? ඒ වගේම වජ්‍රාසනය කියන්නේ ඇයි මේ කාරණා යම් මතු යම් දවසක මතු පරපුරට දායාද කරන්න අපි හාඳුරුනේ එයයි අපේ අරමුණ නැතිනම් අර උදෑසන කිව්වා වගේ අපි අහනවා දැන් මේ අය අහන්නේ මං හිතන්නේ මේ ලක්ෂ වෙනි ලක්ෂය වෙනි ධර්මදේශනාව වෙන්න පුළුවන් දහස් වෙනි ධර්මදේශනාව වෙන්න පුළුවන් නමුත් අපේ අරමුණ වියුත්තේ උන්වහන්සේගේ අරමුණ වන්නේ අප සුචරිතවත් මගෙහි පිහිටුවීම එසේනම් මහණෙත් පාමුල ධර්මදේශනාවේ මේ වන විට අපි මේ උන්වහන්සේ දන්නෙත් නැතුව ඇති මං හිතන්නේ අපි මේ 28 වෙනි ධර්මදේශනාව අපේ හාමුදුරනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය අපි මේ අවස්ථාවේදී සාදු නාදයක් පවත්වලා ප්‍රාර්ථනා කරන ගමන් සූදානම් වෙන්නේ තව සුළු මොහොතකින් ජ්‍යෙෂ්ඨ විදායක නිෂ්පාදක සනත් නන්ද නිෂ්පාදනය කර බණ කියුගී වැඩසටහන ඔබට නරඹන්නට හැකියාව තියෙනවා මේ අපූර්ව අත්දැකීමක්. ස්වභාවිත ගීතවේ ධර්ම සංවේදනය ඔබට දැනවන්නට තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඔබ නොදුටු පැත්තකින් අපේ ජීවිතයේ යථාර්ථය ස්පර්ශ කරන වැඩසටහනක් බණ කියෝගී වැඩසටහනත් එක්ක ඔබට තව සුළු මොහොතකින් සම්බන්ධ වෙන්න පුළුවන්. නැවතව තවක් අපි මේ ස්ථානයෙන් තව හෝරාවකින් පමණ එකතු වෙනවා. සුවිශේෂ අවස්ථාවත් එක්ක උන්වහන්සේ සඳහන් කළ ආකාරයෙන් වස් සමාදන් වීම පිළිබඳව අපි කතා කරන්නට වස් සමාදන් කිරීම සඳහා ගිහි පිරිසත් තව සුළු මොහොතකින් ආරාධනා කිරීම ආදී කටයුතු සිදු කරන්න නිමිතයි මේ අවස්ථාවේදී අෂ්ට පරිස්කාර පිළිගැන්වීමේ අවස්ථාව සිළු දෙනාම සාදුනාද පවත්වා පූජ්‍ය ගල්ගමේ ඥානදීප ස්වාමීන් වහන්සේට මේ අවස්ථාවේදී අෂ්ට පරිස්කාර පිරිනමන අවස්ථාව අපි සුදර්ශනාරාම විහාරස්ථානෙන් සුළු මොහොතකට මේ අවස්ථාවේදී සමුගන්න සූදානම් වෙන්නේ ඔබට තුන් සරණේ සරණ ප්‍රාර්ථනා කරමින්.